සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං යං තා ධම්මස්සරණ කාලෝ අයං බදන්තා සම්නගසමදංකාරෝ ධම්මචරන්නෙන්න අදාන්නෝ පාවායං බණ්ඩාතං සීතලාපවතස් මමසන්නේ බසවනමනතුර සමා සම්බන්දසනමතස්සේ බමුදවරතු සවරහත සම්මා සම්බින්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සෝමිත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා දුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්දමදෝ තිරියං සම්බුදි සම්බත්තතායේ සම්භාවන්තං ලෝකං මිත්තා සාගතේන චේතසා විපුලේන මහංගතේන අප්‍රමාණේන පරිත්‍වා විහෙරති ශ්‍රද්ධාවන්ත පින්තුනි පුලෝකාග්‍රහි භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මේ සිය ගණන් සූත්‍ර දේශනාවන් හිදී දේශනා කොට ආදාරණ ලද අති ශ්‍රේෂ්ඨ කර්මස්ථාන භාවනාවක් දක්වන සූත්‍ර පාඨයේ කුයි දිනර පොහෝ දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ ධර්ම දේශනාව සඳහා මේ සූත්‍ර පාඨයේ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථාන සතරක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටයි බෞද්ධයන් වශයෙන් නිතර සැලකෙන භාවනා කර්මස්ථාන සතරක් තියෙනවා සතර බඹ විහරණේ කියලා. සිව් බඹ විහරණේ කියලා සමහර විට කියනවා. මේ සිව් බඹ විහරණය සතර බඹ විහරණය ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත බහුලීකృత කළ වෙනසාතුවරයක් ලෝක ධාතියෙන්නේ නැහැ. හේතුව සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර පිළිමටද මුල් වූයේ මේ සේබඹ විහරණයයි. අපි කවුරුත් කියනවානේ අතටපත් නිවන් සැප අසරණ සසර අසරණව සසර සරිසරණ සතුන්හට මහත් කරුණාවෙන් අතහැර දමා අති දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදුනා කියලා එතන සඳහන් වනාන මහා කරුණාවක් ගැන ඒ මහා කරුණාව අයිති වෙන්නේ සූදම්ම විහරණයටයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග හතරටයි සූගම විහරණය සතර භක්ම විහරණය කියලා හඳුන්වන්නේ මෙය අභිධර්ම පිටකයේ අප්‍රමඤ්ඤා නමින්ද හඳුන්වනවා. අප්‍රමඤ්ඤා අප්‍රමාණ්‍ය කියන තේරුම. ප්‍රමාණි ප්‍රමාණයක් නැතුව අනන්ත සත්‍යයන් වෙත පවත්වනු ලබන බැවින් මේ හතරට කියන අප්‍රමාණ්‍ය කියලා. ඒ මේ අප්‍රමාණ්‍ය සංඛ්‍යාත සිව්බම විහරණය බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල ගිහි පැවිදි දෙමි මිනිස් හැම සත්නට අත්‍යවශ්‍යයි. අපි බොහෝ සෙයින් ලෝක ධාතුෙහි මහා බ්‍රහ්මයා සම්බන්ධ සාකච්ඡා කරන අවස්ථාවල ඒ මහා බ්‍රහ්ම රාජයා සම්බන්ධ ගුණාංග හතරක් ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බඹලෝ උපන්න බ්‍රහ්ම රාජයෙකු මේ ලෝක ධාතුව වෙත ගුණාංග හතරක් විදෝනවා. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. දරුවන් සකස් කරන හදන දෙමව්පියන්ගේ సంతානවලද මේ ගුණාංග හතර භාවනා වශයෙන් නෙව ස්වභාවයෙන් පිළිපෙනවා. ඒක මේ මිනිස්යාගේ පමණක් නොව සූපාවන්ගේ පක්ෂීන්ගේ පවා පිළිතන ගුණයක්. ඒ කියන්නේ තමන්ගේ දරුවන් කෙරෙහි දෙමෝපියන් දක්වන්නේ අසීමිත මෛත්‍රියක්, අසීමිත කරුණාවක්, අසීමිත මුදිතාවක්, අසීමිත උපේක්ෂාවක්. ඒ ස්වභාවයෙන්ම දෙමෝපියන්ගේ සිත්වල පිහිටනවා. නමුත් මේක ධ්‍යාන බවට මාර්ගඵල නිවන් සඳහා උපනිෂ්ඨ වෙන බවට පත්වර ගැනීම සම්බන්ධව උපදෙස් ඇත්තේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවල පමණයි. වෙන මොනම දේශකයන් වහන්සේ නමක්වත් ශාස්ත්‍රූන් වහන්සේ නමක්වත් මේ මට්ටමට මේ බ්‍රහ්මජීරණ සතර දේශනා කළන්නේ. එනිසා මේ බ්‍රහ්මජීරණ සතර සම්බන්ධ බෞද්ධයන් වශයෙන් වඩා දැනුවත් සිටීම අවශ්‍ය වෙනවා. හේතුව අද මේ අපි ගත කරන කාල පරිච්ඡේදයට කියනවා හොඳ නමක්. ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පිරිහි දස වර්ෂයකටපත් වී සත්ව විනාශයක් සිදු වී ඉන් අනතුරුව නැවත ලෝකවාසී මිනිසයන් කුසල් කිරීම නිසා අවුරුදු අසංකේය දක්වා පරමාශ වැඩුණා. දැන් නැවත බහගෙන බහගෙන එනවා. දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලෙ වෙනකොට පරමාශ අවුරුදු 100යි. දැන් අවුරුදු 74ටත් අඩුයි. පරමාශය. තව අවුරුදු 6500ක් පමණ ගිය තැන මනුෂ්‍යංග පරමාශාරුදු 18ට බහිනවා. ඒ කාලය තුල මනුෂ්‍යයන් ඕනවන් කෙනෙහි බලවත් වෛරයෙන් ගත කරන බැවින් අවියාවුද වලින් විනාශ වෙනවා. දැන් පෙරනිමිත්ත වශයෙන් අවියාවුද ලෝකේ බහුල වීමෙන් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ කාල පරිච්ඡේදය තුළ ඒ ද්වේෂයේ මුල් කොට සිදුවෙන මේ විපත්තියෙන් ප්‍රතිබාහනය කර ගැනීමටත් ඔය විපත්තියෙන් වලක් මේ තමා මේ ආරක්ෂාව වන නිසා තමන් පමණක් නොව තමන් ජීවත් වන ලෝකේ ජනතාවට පිහිට වෙන පිණිස අත්‍යවශ්‍ය වෙනවා මේ සිව්බම විහරණය විශේෂයෙන් මෛත්‍රී භාවනා ගැන බෞද්ධයන් හොඳට දන්නවා මෛත්‍රී භාවනා නොදන්න බෞද්ධයෙක් නැති තරම්. නමුත් මේ කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන උසස් ගුණ තුනක් ධ්‍යාන බවට වඩනාකාරය දැන ගැනීම වැදගත්. එනිසා මේ දේශනාව තුළින් සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කොට කීමට කාලේ මදි වුණත් එක්තරා ප්‍රමාණයකට මේ කරුණු හතර අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. සාද සාවධානව අසන්න කියන එක අපි කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මෙත්තා කියලා කියන්නේ මුරුදු භාවය. මුරුදු භාවය ඒ කියන්නේ මිද සිනහනේ කියන ධාතුවෙන් නිපන් මෙත්තා කියන පදේ අර්ථය මව්වරුන්ගේ පියවරුන්ගේ సంతාන තුල සුවකීය දරුවන්ගේ දියුණුව කැමති වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දරුවන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, දාන්යෙන්, යසසෙන්, ඓශ්වර්යයෙන් සෑම සම්පතකින්ම දිනු වෙනවා දකින්ට දමෝපියම් හදවතින්ම කැමති වෙනවා. මෙන්න මේ ගුණයට කියනවා මෙත්තා කියලා. එනිසානේ මාතා මිත්තන් සතේ ඝරේ කියලා දේශනාවේ සඳහන් වන්නේ මෞපිය දෙපළ ස්වකීය නිවසෙහි පරම මිත්‍ර දෙන්නයි. දමෝපියන් දරුවන්ගේ ඒ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන බැවිමයි. ඒ නිසා ඒ ගුණයට කියනවා මෙත්තා කියලා. කරුණා කියන මේ වචنين ප්‍රකාශ වන්නේ දුකටපත් වූ අසරණයන් දුටුතන උණු වෙන ස්වභාවයයි. සත්පුරුෂයන්ගේ සිත උණු වෙන ස්වභාවය කරුණාවයි. උණු වෙනවා පමණක් නෙමෙයි. ඒ අයගේ දුක සංසුඳු වීමේ සමර්ථකම දැටි කරගන්නවා කරුණාවෙන්. එවාගෙම ඒ දුක්ඛිතයන් වෙත තමාගේ අවංකවම කරුණාව පළත්වන ලැබෙනවා. එනිසා ඒකට කියනවා කරුණා කියලා. මුදිතා කියන්නේ සුපිත මුදිත පුද්ගලයන් කෙරෙහි තමන් ඊර්ෂ්‍යා නොකොට ඒ අය කෙරෙහි පරම මෝදනයක් එවැගේම සතුටක් උපදවා ගැනීමයි. උපේක්ෂාව කියන්නේ සැප දුක් විඳිනේ සුදු වන්නේ කුසල කුසල කර්මයන්ගේ හේතුයෙන් බැවින් තමන් කොච්චර හිතුවත් අනුන් සැපවත් නොවන බවක් කොච්චර හිතුවත් අනුන් දුකින් නොමිදෙන බවක් කොච්චර හිතුවත් අනුන් ලද සැපතින් නොපිරිහි නොසින්න බවක් සලකමින් කර්මය පිළිබඳව මන ආબોධයක් ඇති කර ගැනීමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් කෙරෙන්නේ. හැබැයි මේ අවස්ථා හතර අපි අනුපිළිවෙලින් තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. සෝ මිත්තාසාගතේන චේතසා ඒකං දිසම් පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සීලයක පිහිටා නීවරණ මැඩපවත්වන පිණිස භාවනාවක යෙදෙනවා. ඒ නීවරණ මැඩපවත්වන භාවනාවේ දෙන යෝගාවචරයා භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් හරි තමන්ගේ සීලය පිරිසුදුව තබාගෙන විවේක ස්ථානයකට වී මෛත්‍රිය වඩනවා. ඒ මෛත්‍රිය වඩලා අර්පණා බාට පමනවාගෙන ධ්‍යාන බාට පමනවාගෙන එක් දිශාවකට විහිදුව වාසය කරනවා. තථා ဒ ුතියං එසේම දෙවනි දිශාවටත් තථා තතියං එසේම තෙවනි දිශාවටත් තථා චතුත්ථින් එසේම සීවනි දිශාවටත් ඉති උද්දමධෝ මෙසේ උඩ දිශාවටත් යට දිශාවටත් තිරියං අනු දිශාවන්ටත් සම්බදි සම තැනටමත් සම්බත්තතාය සියලුම සත්ව ප්‍රජාවටත් විපුලේන ඒ කියන්නේ අතිශයින්ම උසස් වූ මාර්ගතේන ධ්‍යාන බාට පැමිණියා වූ අප්‍රමාණේන සත්‍යං සීමා නොකොට අප්‍රමාණ සත්‍යං වෙත පවත්වීම වශයෙන් මෙත්තා සාගතේන චේතසා පරිත්‍වා විහෙරති මෛත්‍රී සාගත සිතේ කතුරුවමින් වාසය කරනවා මේකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙතන සඳහන් වෙන්නේ ධ්‍යාන බාටපත් වූ මෛත්‍රී සිත විහිදුවන ආකාරයයි දස දිශාවටම මේ මෛත්‍රිය විරුද්ධ වන ආකාරය මෙතන කෙටියෙන් ප්‍රකාශ වුණා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ උසස් ගුණ තමාගේ හිතේ රෝපණය කරගන්න පිළිවෙල. යම්කිසි උසස් ගුණයක් පුරුදු කරන්න කැමති කෙනෙකු පළමුවෙන් ඒ ගුණයට පටහැනි අගුණය කෙරෙහි දොස් දකින්නට ඕන. දැන් මෛත්‍රිය කියන උසස් ගුණයට පටහැනි දේ තමයි ද්වේෂය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, පටිගය නුරුස්සන බව මේ ආදී ගති ගුණ මේවා මෛත්‍රියට හාත්පසින්ම පටහැනි ඒ වායේ දොස් ආදී නල සැලකීපමයි ඊළඟට මෛත්‍රියේ තියෙන ආනිසංස සැලකිය යුතුයි. කරුණාවටත් එහෙමයි. කරුණාවට හාත්පසින් විරුද්ධ වන්නේ හිංසාව. හිංසාවේ ආදීනල සැලකන්නට ඕනේ. ඒ වගේම කරුණාවට කරුණාවෙන් යම්කිසි ආනිසංස රාශියක් තියෙනවා. ඒවා සැලකන්නට ඕනේ. මුදිතාවට හාත්පසින් විරුද්ධතාවය ඇති වෙන්නේ අරතිය. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව හා ඒහා සම්බන්ධ ගති. එහි ආදීනව සලකන්නට ඕනේ. ඒ වගේම මුදිතාවේ ආනිසංස සිහි කරන්නට ඕනේ. උපේක්ෂාවට ඍජුවම ප්‍රතිවිරුද්ධ වන්නේ රාගයයි ද්වේෂයයි දෙක. මේ දෙකේ ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. උපේක්ෂාවේ ආනිසංස මෙනෙහි කරන්නට ඕනේ. මේ කියන කර්ණ සතරට ප්‍රතිවිරුද්ධ ගතිවල තියෙන ආදීනව සලකා ඒ ಗುಣධර්ම හතරේ තියෙන ආනිසංසානුව නුවණින් සලකාගෙනයි මේ උසස් ගුණ තමාගේ සිතේ ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ ධ්‍යාන බාට පමුණවා ගැනීම ගැන හිතනකොට සමහර බෞද්ධයෝ අබෞද්ධයෝ හිතන්න පුළුවන් අපටව කරන්න ලැබෙන්නේ නැහනේ. අපට කාලය නැහනේ. අපට මේ සඳහා වෙලාව නැහනේ. මේ හිතන්න පුළුවන්. ඒ සිතේම සුදුසුම නැදී. ඒ කියන්නේ යම් කිසි උසස් තත්වයක් තමා බලාපොරොත්තු වෙනා නම් ඒ සඳහා ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව කියන හතරෙන් එකක් වෙනවා නම් පුළුවන් වෙනවා. ඡන්දගතෝ කින්නාම නැසෙජ්ජති. හිතේ බලවත් කැමැත්ත තියෙනවා නම් කුමක්ද සිද්ධ කරන්න හැකිවන්නේ. චිත්තගතෝ කින්නාම නැසෙජ්ජති. යමක් සඳහා බලවත් සිතක් තියෙනවා නම් කුමක්ද කළ හැකිවන්නේ. විරියගතෝ කින්නාම නැසෙජ්ජති. යමක් කරේ වීරිය උත්සාහය තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නොහැකි වන්නේ පඤ්ඤවතෝ කින්නාම නසෙජ්ජති නුවණක් නම් ප්‍රඥාවක් නම් කළ නොහැකි කුමක්ද මේක නිසා මේ හතරෙන් එකක් හරි තියෙනවා නම් මේ සියල්ලම උපදවා ගන්න පුළුවන් එනිසා විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අපි මේ සම්බන්ධව උනන්දු වීම අවශ්‍යයි ඒ මක් නිසාද මේ ආනිසංස අසීමිතයි මේවා නිවැදීමේ ආදීනවත් අනන්තයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා තිබෙනවා දේශයෙන් දූෂිත වූ පුජ්‍යලයා ප්‍රාණඝාතක් කරනවා අදත්තාදානයක් කරනවා පංච දුෂ්චරිතයක් කරනවා දසාකුසලයමක් කරනවා මාත්‍රඝාතනාදී ආනන්තරේ කරපමම සිද්ධ කරනවා එයින් මොකද සිද්ධ වෙන්නේ ඒ දේශේ නිසා නරක ආදී තත්ත්ව යනවා പ്രേතාපාතත් යනවා අසුනාපාතත් යනවා තිරිසංආපාතත් යනවා මනුෂ්‍ය ලෝක උපලත් අන්ධ වෙනවා, බිහිර වෙනවා, ගොළු වෙනවා, උන්මත්තක වෙනවා, මන්ද බුද්ධික වෙනවා, අංග විකල වෙනවා. මේ කොම කලේ කවුද? අර තමාගේ චිත්තසංතානෙ හටගත්තු දේශයනේ. මෙන්න මේක නිසා දේශේ ආදීනව වර්තමාන වශයෙන්ොත් අනාගත වශයෙන්ොත් සලකා බලන්නට ඕනේ. ඊටත් වඩා වර්තමාන වශයෙන් බලනවා නම් යම් කිසි කෙනෙකුගේ සිතේ ද්වේෂයක්, ව්‍යාපාදයක්, තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, නුරුස්සන බවක්, පටිඝ සංඥාවක් ආවනම් ඒ මොහොතේම තමාගේ ලස්සනට තිබුණු පෙරාපු රත්තරන් වාගේ පිරිසිදු තිබුණු උතුම් සිතේ කිලුට වෙනවා. සිත අපිරිසුදු වෙනවා. ඒ ද්වේෂසහගත සිතේ යෙදෙනවා චිත්තචෛසික ධර්ම 20ක්. මේ කොහොම අපිරිසුදු වෙනවා, විකෘත වෙනවා. ඒ අපිරිසුදු සිතිවිලි ජවන් වීකුණසෙන් සිතේ පහළ වෙන්න පහළ වෙන්න තමාගේ ලස්සනට තිබුණ පුරුද වස්තුරූපේ කළු වෙනවා. ලේ ටික කළු වෙනවා. ඒ ලේ කළු වෙන්න වෙන්න ඒ කළු පාට ලේ ශරීරය පුරාම පැතිරී යමින් තමාගේ සෑම රූප කලාපයක් රූප ශෛලයක්ම භෝගාතුර බාටපත් වෙනවා. ඇස් දෙක අප්‍රසන්න වෙනවා. මුහුණ නපුරු වෙනවා. ශරීරය දුර්වර්ණ වෙනවා. ඇඟ ලෙවුලනවා. උඩට වෙන ලෙවුලනවා. කතා කරන වෙලාවේ හරියට වචන පැහැදිලිව කියන්න හැකි වෙනවා. එතමනක් නෙමෙයි ඉදිරියේ ඉන්න තම අමනාප කෙනෙක් නම් ඔහු එක නපුරු වචන හුවමාරු කරගන්න වෙනවා. නපුරු විදේට අත්පා ක්‍රියා කරනවා, අවියාවද ගන්නවා, අනන්ද නැසනවා තමන්ද නහ ගන්නවා තමන්ගේ ආත්භාවේ නැසා ගන්න තරමට මේ දේශ උස්සන්න වෙනවා මේ කුමක්ද මෙච්චර උතුම් මනුෂ්‍ය ජීවිතය විපත්යට පත් කරන තරම් භයානක දෙයක් තමයි ද්වේෂය යම් කිසි විදියකින් සමාජයේ සිටේ මේ උපදින තියෙන ද්වේෂය උපදින නැති හැටියට සංවර කරගන්න සමත් වෙනවා නම් ඒ සඳහා ගලීතු උතුම්ම දේ තමයි මෛත්‍රිය. මෛත්‍රී භාවනාව මුල් පියවරේ පටන්ම වඩන්ට වඩන්ඩ තමාගේ සිතේ පුදුමාකාර ප්‍රසන්න බවක් ඇති වෙනවා. තමාගේ උපතින් දෙන ප්‍රභාස්වරී සිත වඩාත් ප්‍රභාස්වර වෙනවා. කල්ලම් පාටක් වැනි පාටක් මේ හෘද වස්තුවේ ඇති වෙනවා. ලේ ධාතුව රන්වන් පාටට ඇති වෙනවා ප්‍රසන්න වෙනවා ඒ ප්‍රසන්න ලේ ධාතුව සකල ශරීරයේම මාංශ පේශියක් පාසා විහිදී යනකොට බෙදී යනකොට රූප කලාප ප්‍රබෝධමත් වෙනවා රූප කලාප වර්ණවන්ත වෙනවා රූප කලාප නිරෝගී වෙනවා ඒ නිරෝගී රූප කලාප පැතිර යාම නිසා ඇස් දෙකක් ප්‍රසන්න වෙනවා මුහුණක් ප්‍රසන්න වෙනවා ශරීරයක් ප්‍රසන්න වෙනවා එවමනක් නෙමෙයි යහපත් සිතිවිලි සිතට ගලාගෙන එනවා. ඇයි ගත ඇතුලේ සනසුමක් නෙතියෙන්නේ? ගත ඇතුලේ දැවිල්ලක් නැහැ. බොහොම සංසුම් බවක් එනවා. පිවිච්ච දැවිල්ලක් නිවලා යනවා. එනිසා හිත පිරිසිදු වෙන්න වෙන්න වචනත් බොහෝම සාන්ත වෙනවා. කායික පැවතුම් සාන්ත වෙනවා. දුටුවන්ට මනවදන කෙනෙක් වෙනවා. දුටු දුටුවන්ට ප්‍රසන්න භාවයක් දකින්න ලැබෙනවා. එපමණක් නෙමෙයි සැපෙන් නිඳ යනවා සැපෙන් අවදි වෙනවා නපුරු සීන නොපෙනී යනවා දෙවියන්ට ප්‍රිය වෙනවා මිනිසයන්ට ප්‍රිය වෙනවා දෙවියන්ගේ ධර්මීය ආරක්ෂාව ලැබෙනවා වහාම ඉත සමාධිගත වෙනවා අවියාවද වසවිස ජින්නේ විපත්ති වලකිනවා එවාගෙම නොමුලාව කලුරියක් වෙන තරමටම සැමිතම සතෝ සම්ප්‍රජාන කාර්යව ගත කිරීමට ශක්තිය ලැබෙනවා මේ වර්තමාන වශයෙන් මෙන්න මේ විදිහට ද්වේෂයේ තියෙන ආදීනව මෛත්‍රියේ තියෙන ආනිසංස සිතන්න සිතන්න මෛත්‍රිය වැඩිම සම්බන්ධ උද්‍යෝගයේ සිතට පහළ වෙනවා සපත්තකාන්ත සූත්‍රේ නමින් දේශනාවක් තියෙනවා ඒ දේශනාවේ සඳහන්ව තියෙනවා ලස්සන දෙදුමක් ඒ කියන්නේ තරහකාරය අමනාප පුජ්‍යලයා තමන්ගේ අමනාප පුජ්‍යලයා ගැන හිතන කරුණ හතක් මගේ මේ අසවා සතුරු පුජ්‍යලයා දුර්වර්ණ වේවා කියලා හිතනවා එතකොට මොකද වෙන්නේ? ඒ තමන් හිතනකොට තමන් ඉස්සර වෙලාම දුර්වර්ධ වෙනවා. මගේ මේ සතුරු පුද්ගලයා දුකසේ නිදාත්වා කියලා හිතනවා. තමන්ට දුකසේ නිදා ගන්න වෙනවා. එවන්ගේ මගේ සතුරු පුද්ගලයා හිතන ප්‍රතනෙද ඉෂ්ට නොවේවා කියලා හිතනවා. තමන් මේ කීපාක ලැබෙනවා. මනසේ සතුරු පුද්ගලයාට යසස නැති වේවා කියලා හිතනවා. කීර්තිය නැති වේවා කියලා හිතනවා. තමන්ට විපාක ලැබෙනවා. එවැගේම මගේ සතුරු පුද්ගලයාට භෝග සම්පත් පිරිහෙවා කියලා හිතනවා. තමන්ගේ භෝග සම්පත් පිරිහෙන්න පටන් ගන්නවා. මගේ සතුරු පුද්ගලයාට මිත්‍රයන් යහළුවන් නොමත වේවා කියලා හිතනවා. තමන්ගේ මිත්‍රයන් තමන්ට පසමිතුරම් බාටපත් වෙනවා. මගේ සතුරු පුද්ගලයා මරණින් මත් අපායට වේවා කියලා හිතනවා. තමන්ට අපායට යන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම තමන් අන් අය ගැන නපුරු සිතුවිලි සිතනකොට තමන්ට ඒක ප්‍රතිපාක ලැබෙනවාමයි. බුද්ධ දේශනාවේ තියෙනවානේ යෝ අපදුත්තස නරස දුසති සුද්දස්ස පෝසස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං චිත්තෝ සියම් දුහිල්ලක් උඩුසුලවර දැම්මා නම් තමන්ගේ මුහුණටයි ඒක ආපසට එන්නේ ඒ වාගේ කරදරයක් නොකළ දුකක් කරදරයක් නොදුන්න අලාභයක් අයසන් නොකළ යම් කිසි පුද්ගලයෙකුට ද්වේෂ කරනවා නම් ක්‍රෝධ කරනවා නම් වෛර වෛර කරනවා නම් iriසියා කරනවා නම් එවාගෙම අලඩක් කැමති වෙනවා නම් තමාටම ඒක විපාක ඒ මොහොතේම සිද්ධ වෙනවා මෙන්න මේක නිසා සරුවක්ඥන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ද්වේෂය කියන එක මහා ගින්නක් ද්වේෂය කියන එක මහා අන්තරාවක් ද්වේෂය තරම් ගින්නක් ලෝකෙ නැත කියලා. මෙන්න මේක නිසා ද්වේෂය ආදීනව සලකමින් මෛත්‍රිය ආනිසංස අපි මෙනෙහි කරමින් මේ මෛත්‍රී ධ්‍යාන බාට පමනවා ගන්නට අපි උනන්දු වෙන්නට ඕනේ. මෛත්‍රී ධ්‍යානයෙන් අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රය කියනක මුලින්ම සඳහන් කළානේ. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය සෑම විටම අනන්ත ලෝක ධාතු වෙත අනන්ත සත්ත්ව ප්‍රජාවත මිහිදුවාගෙන වාසය කරනවා. සමහර විට තමන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න යම් කෙනෙක් ආවා නම් එක්කෙනෙක් හරි 1000ක් හරි ලක්ෂයක් හරි කෝටි ගණනක් හරි ඒ ඔක්කොටම පළමුවෙන්ම දේශනාවට පළමුවෙන්ම කරන්නේ මෛත්‍රී සිත විහිදුවීමයි. ඒ මෛත්‍රී සිත විහිදුවීම නිසා ඒ පුද්ගලයන්ගේ චිත්ත සංකාලවල මෘදුභාවය ඇති වෙනවා. ඔවුන් අවනත වෙනවා. මේ ධර්ම දේශනාවට සාවධාන වෙනවා. එනිසා ඒ අයට ධර්ම දේශනාව සාර්ථක වෙලා ධ්‍යාන මාර්ගඵල අධිගමනයට තරම් සමර්ථ බව ලැබෙනවා. මෙන්න මේක සරුවක්ඥන් වහන්සේගේ නියමයක්. ධර්ම දේශනා කරන්න මත්තෙන් දේශකයන් වහන්සේලා විසින් ශ්‍රාවක පිරිසට මෛත්‍රී විහිදුවන්නට ඕනේ. ඒක අවශ්‍යම චාරිත්‍රයක්. එවැගේම සාරවත්යන් වහන්සේගේ ශාසනයේ මේ ධර්ම දේශනා කරන ධර්ම දේශක ගිහිපැදි දේශකයන් වහන්සේලා ඒ විදිහේ මෛත්‍රියෙන් යුතුව මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් යුතුව මෛත්‍රී විහිදුවීමෙන් යුතුව ධර්ම දේශනා කරත ඒ දේශනාව සාර්ථක වෙනවා ආන්නන්ට ධර්මයේ සුවසේ ආબોධ වෙනවා. මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ යම්කිසි අදාන්ත අනිමේක පුජ්‍යලයකට ධර්ම දේශනාවක් කරන්න වඩිනවා නම් කල් නැතුවම ඔහුට මේ මෛත්‍රී චිත්ත තරංග විහිදුවලා ඔහුගේ සිත මුරුදු භාවයට පමනවලයි ධර්ම දේශනා කරන්නේ අංගුලිමාල දමනය ආලවක දමනය සූතරෝම දමනය කරරෝම යක්ෂ දමනය බකබ්‍රහ්ම දමනය මෙයාගේ දෙවියන් බ්‍රහ්මයන් යක්ෂයන් দমনය කළ ආකාරය එවාගෙම නාලාගිරිය ඇතු দমনය එවාගෙම අග්නිසිත භූමසිත නාගයන් দমনය මේ ආදී අදාන්ත අනුනේත සත්‍යයන් দমনය කරන්න උන්වහන්සේ ඉදිරිපත් වූයේ මෛත්‍රී විහිදුගෙන මේක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් උනොත් විශාල සේවයක් කරන්න පුළුවන් ඒ කියන්නේ පස්පමෙන් පුජ්‍යයන් වළක්ව ගන්න පුළුවන්. දසා කුසලෙන් වළක්ව ගන්න පුළුවන්. අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත බවට පමුණවා ගන්න පුළුවන්. සීලයක් නැත්නම් සීලවත් බවට පමුණවා ගන්න පුළුවන්. නපුරු දුර්දාන්තයන් යහපත් සුවිනීත පුජ්‍යයන් බවට පමුණවා ගන්න පුළුවන්. ඒ වගේම නොමඟ යන අය සුමඟට හරවන්නට පුළුවන්. ප්‍රමාද විහෙර නැති අය අප්‍රමාද වූවන් බවට පමුණවා ගන්න පුළුවන්. අපායට යොමු වී සිටින අය සුගතියට යොමු කරන්නට පුළුවන්. මේ ආදී විශාල සේවයක් මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගත්තොත් කරන්නට පුළුවන්. මිනිසා අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදාරා ඇති මේ භාවනා ක්‍රමය වඩාත් උනන්දුවෙන් මුන්නේ පුහුණු කර ගැනීමට බලාපොරොත්තු වෙමු. මෛත්‍රී භාවනා පුරුදු කර ගැනීමේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල මෙහෙමයි. තමාය සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයා කියන හතර දෙනාට අනුපිළිවෙලෙන් වැඩි යුතුයි. මෛත්‍රී භාවනා පටන් ගන්නෙකුත් කොයි විදියකින්වත් අතිප්‍රිය පුජ්‍යලයාට හෝ අප්‍රිය පුජ්‍යලයාට හෝ මධ්‍යස්ථ පුජ්‍යලයාට හෝ වෛරී පුජ්‍යලයාට හෝ මලජිය කෙනෙකුට හෝ එවාගේම ලිංග විසභාග කෙනෙකුට හෝ ඵලමින් වැඩි යුතුයි. අතිප්‍රිය පුජ්‍යලයාට කියන්නේ ස්වාමි පුත්‍රයා විසින් භාර්යාවට ස්වාමි පුත්‍රයා මව්පියන් විසින් දරුවන්ට මෛත්‍රිය වඩන්න පළමුවෙන් සුදුසු නැදි. එතෙන් මේ මෛත්‍රී වේසෙන් වෙනත් සිටිවිලි පහළ වෙනවා. එවාගෙම ස්වාමි දිමිත්‍ර විසින්ද පළමුවට තමාගේ ස්වාමි පුත්‍රයාට හෝ දරුවන්ට මෙත් වැඩීම සුදුසු නැදි. එනිසා අතිප්‍රිය පුද්ගලයාට පළමුවෙන් වැඩිය යුතුයි. එවාගෙම අප්‍රිය පුද්ගලයාට මෛත්‍රිය වඩන්න ගියාට පිළිකන්නේ නැහැ. මධ්‍යස්ථ පුද්ගලයාට පළමුවෙන් මෛත්‍රිය වැඩුවාට පිළිතෙන්නේ නැහැ. සයිකලෝ පුද්ගලයාට මෛත්‍රිය වඩන්න යාමේ තමාගේ නැති යටපත්යේ තියෙන ව්‍යාපාදේ මතුවෙන්න පුළුවන්. මලගේ කෙනෙකුට මෛත්‍රිය වැඩීමෙන් ධාන බවට පත්වන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ సంతානයට මෛත්‍රිය පළමුවෙන් පිළිතන්නේ තමා ගැනයි. තමා ගැන හොඳින් පිළිහිලා තියෙනවා. තමා සාක්ෂි ස්ථානයේ තියාගෙන පළමුවෙන්ම ධ්‍යාන බාට පමනවීම සඳහා ගන්නට ඕන සම්භාවනීයතවන්ති. ඒ කියන්නේ ජීවත් වෙනවා නම් මව්පියන් දෙපළ. ඒ වගේම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා, ධර්මාචාර්යයන් වහන්සේලා, ඒ වගේම ගුරු උතුමන් තවත් තමාට උපකාර වූ සම්භාවනීය අයින්ද පුළුවන් ඒ විදිහේ කෙනෙක් ඕන මුලට ගන්න. ඒ විදිහේ සම්භාවනීයතවන්තයෙක් මුලට ගත්තාම වහාම හිත තැන්පත් කරගන්න පුළුවන්. එතකොට අපි නිදසුනක් වශයෙන් උගන්න්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ තමාට මහෝපකාරී. උනාසිකෙන් ලැබුණු උපකාර අසීමිතයි. ඒ ගුණමාන්තතාව සිතාගෙන උනාසිකේ තමා ඉදිරියේ ඉන්න හැටි හිතින් බලා ගන්නවා. බලාගෙන ඵලයෙන් තමාට මෙත් කරගන්නවා. මෛත්‍රී භාවනාව සඳහා මාත්‍රිකා වචන කීපයක් තියෙනවා. එක එක සූත්‍ර දේශනාවල ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන පරිද්දෙන් මෛත්‍රී වචන සරුවක්යන් වහන්සේ දේශනා කළා තියෙනවා. එයින් පටිසම්භදා මාර්ග පාළියේ දැක්වෙන මාත්‍රකාවක් වෙන හතර විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවලට ඇතුළත් වෙලා තිබෙනවා. ඒක බොහොම පැහැදිලියි. එනිසා ඒ වචන හතරෙන් එකක් ගන්නවා. දැන් තමාට තමා මෛත්‍රී කරගන්නකොට අහං අවේරෝ හෝමි අහං අභ්‍යාපජ්ජෝ හෝමි අහං අනේදෝ හෝමි ආං සුඛී යක්ඛානම් පරිහරාමේ කියලා තමාටම උත්තර ගන්නවා. එතකොට එක වචනයක් අරගෙන 10 12 සැරයක් 20 30 සැරයක් තමාටම උත්තර ගන්නවා. ඒ වගේ වචන හතරටම වෙන වෙනම වැඩි වාර ගාණක් මෙත් කර ගන්නවා තමා ගැන. ඊළඟට තමාගේ ආචාර්යයන් වහන්සේ ඉදිරිපිට බොහෝම සෝභමාන මුහුණින් ඉන්න ආකාරයේ සිතින් දකිමින් මගේ ආචාර්යයන් වහන්සේ කියන මේ සංඥාව හොඳට පිළිපවාගෙන තේසෝ මේ කල්යාණ මිත්‍රෝ අවේරෝ හෝතු අවේරෝ හෝතු අවේරෝ හෝතු ඒ අවේරෝ හෝතු කියන වචනේ වැඩිමාන ගානක් හිතනවා වැඩිමාන ගානක් කියන්නේ වෙන කිසියම් වචනයක් හිතන්නේ නැතුව සියවර දහස්වර දසදහස්වර හරි ඒ වචනේම හිතනවා හිතයා මිහා යන්ත නොදී අර ආචාර්යයන් වහන්සේගේ මුහුණ හොඳින් අරමුණු කරගෙන මේ වචනේම පාවිච්චි කරනවා හැබැයි කලින් ආනාපාන සති භාවනාවෙන් කර්මස්ථාන වඩලා ධ්‍යාන බාටපත් වූ කෙනෙකුට නම් බොහෝම ලෙහෙසි වෙනවා. ආනාපාන සතිය හෝ කාගතිය සතිය හෝ කවර හෝ භාවනාවකින් හිතේ ධ්‍යාන බාට පමුණවාගෙන සිටියට බොහෝම ලෙහෙසි වෙනවා. එසේ නැත්නම් මූල කර්මස්ථාන වශයෙන් මේකම පටන් ගන්න කෙනෙකුටත් මේ එක වචනයක් මාර්ගන භාවනා කිරීමේදී සිටේ නීවරණයටපත් වෙනවා. නිවරණ යටපත් වෙන්න වෙන්න ඒ පුද්ගලයාගේ සිතට ආචාර්යයන් වහන්සේ නැමි නැමි පේන්න පටන් ගන්නවා. එතකොට සිතේ විශාල සතුටක් ඇති වෙනවා. තමන්ගේ ශරීරය මෙඟණී යනවා. වටපිටාව කිසිවක් ඇහෙන්නේ පේන්නේ නැති වෙනවා. ඒක නිසා ඒ මොහොතේ නිවරණ යටපත් වෙවි මේ ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තවත් ඒ වචනේ පාවිච්චි කරගෙන යනකොට අර්පණා බාටපත් වෙනවා. ප්‍රථම ධානය අර්පණා බාටපත් වෙනවා. ඒ කියන්නේ අර නීවරණ යටපත් වෙනකොට හිතේ පහළ වෙනවා දැඩි ලෙස කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතාව කියන අංග පහ මේ පහ සත්‍යමත් වෙනකොට තමයි අර මනෝද්වාරා වර්ජනයෙන් අර තමන් අරමුණු කරන ආචාර්යයන් වහන්සේගේ අර රූපකාය සිතින් දකිනේ මේකම වචනේ අරමුණු කොටගෙන පරිකාර්ම උපචාර අනුලෝම ගෝත්‍ර දෝතියසෙත් හතරක් තේනේට පහළ වී ඉන්නතරව රූපාවචර ප්‍රථම ධානසිත අර්පණාගත වෙනවා සමාධිගත වෙන එක චිත්තක්ෂණයයි. එයින් පස්සේ ඒක භවංගයට වැටෙනවා. මේ ඉරියව්ව මාරු කරන්නේ නැතුව නැවතත් ඒ වචනේ මෙනෙහි කරගෙන යනකොට නැවත නැවතත් ඒ වාගේ ඥාන චිත්ත වේකේ පහළ වෙවි ඒ ධානසිත වාර ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. පළමුව එක චිත්ත වාරයයි ලැබුණේ ඊළඟ චිත්ත වාර වැඩි වේලාවක් මේක පවත්වා ගන්න පුළුවන් වෙනවා. එහෙම ගිහින් ගිහින් විනාඩි 5 විනාඩි 10 විනාඩි 15 විනාඩි 30 විනාඩි 45 පැය ඕම මේක දිගට අර්පණාව පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම නිසා ඒක වශීභාට පමනවා ගන්න සමත් වෙනවා උපදේශාංගය. ඒ කියන්නේ ඒකේ තියෙන වශීතා පහක්. මේ පළවෙනි ධ්‍යානයේ වශීතා පහකින් තම ප්‍රගුණ කරගන්නට ඕනේ. ආවර්ජන කරන්නට ඕනේ. ආචාර්යයන් වහන්සේගේ අර තමාගේ අරමුණ සිතට නඟාගෙන ඒ තමා භාවනාවට ගන්න අර වචනය ඉදිරිපත් කරගෙන ආවර්ජනා කරන්නට ඕනේ. මෙච්චර වෙලාවක් මේ ප්‍රථම ධ්‍යානය පිහිටාවා කියලා වෙලාව අදිෂ්ඨාන කරන්න ඕනේ. මෙච්චර වෙලාවකින් මේ ධ්‍යානසිතෙන් නැගිටින වේවා කියලා නැගිටීම අදිෂ්ඨාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරමින් සමාධිමා. එසේ සමාධියේදී තමා හිතාගත් වෙලාව දක්වාම සමාධිය පවතිනවා. යම් වෙලාවක සමාධියෙන් නැගිටලා ධ්‍යානයෙන් නැගිට්ටද ඊළඟට තමාගේ හිතේ පහළ වේ කියලානේ ඒ ආචාර්යයන් වහන්සේගේ අරමුණ දැක ආලෝකයක් ඒ ආලෝකයේ තමාගේ හුරුද වස්තුවට යොමු කරනවා යොමු කළා ඒ ධානාංග පහ තෝරගන්නවා ධානාංග පහ තමාට අරමුණු වෙන්න පටන් ගන්නවා ධානාංග පහ වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා. නැවත නැවත නැවතත් ඒ ප්‍රථම ධානයේතම සම්යදී සම්යදී ඇති තාක් ඒක පරිභෝග කරනවා. දැන් ඉතින් කැමති ඉරියව්වක කැමති වෙලාවක ප්‍රථම ධානය සමාදින්න පුළුවන් වුණාම දෙවන ධානය සඳහා පරිකාරම කරනවා. යඩ කරනවා. ඒ කියන්නේ පළවෙනි ධානයේ තියෙන විකාර ප්‍රචාර දෙක ඕලාරික බවත් එවැගේම ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුන නම් මේට වඩා සාන්ත බව සිතලා විතරක ਵਿਚාර දෙකෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි අර්පණාව දෙවෙනි අර්පණාව සමාධිගත වේවා කියලා අදිෂ්ඨාන කරන දෙවෙනි ධ්‍යාන උපදවා ගන්න. ඒ දෙවෙනි ධ්‍යානයක් ප්‍රමාණ ඇතුව ලැබෙනවා. ඒකත් අර වගේම වසීතා පහකෙන් ප්‍රගුණ කරගෙන තුන්වෙනි ධ්‍යානයටත් යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය ආදීනව සලකා සුඛ ඒකාග්‍රතාව ධානාංග දෙක සාන්ත බව සලකා තුන්වෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරගන්නවා. මෙසේ ධ්‍යාන තුනම ලබාගෙන ඒ ධ්‍යාන තුන මනමින් ප්‍රගුණ කරගෙන ඊට පස්සේ තවත් ආචාර්යයන් වහන්සේ නමක් ගන්නවා. තවත් තමාට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වූ කෙනෙක් ගන්නවා. මේන පුජ්‍යලයන් 10 දෙනෙක් පමණ වෙන වෙනම අරගෙන ඒ වෙන වෙනම ඒ උතුමන් වෙත අර ධ්‍යාන අර්පණාගත කරනවා. මේ එක වචනයකින්. ඊළඟට ගන්නවා තවත් වචනයක්. ඒ කියන්නේ අභ්‍යාපජ්ජෝ හෝතු. ඒකෙනුත් අර වගේ ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟට අනේගෝ හෝතු. ඊළඟට සුඛී යත්තානම් පරිහරතු. දැන් මේ විදිහට එක එක පුජ්‍යලයකට ධ්‍යාන 12ක් බැගින් සමාධින්න සමත් වෙනවා. ඒ කියන්නේ අවේරෝ හෝතු කියන වචنين ධ්‍යාන තුනයි. අභ්‍යාපජ්ජෝ හෝතු කියන වචنين ධ්‍යාන තුනයි. අනේගෝ හෝතු වචنين තුනයි. සුඛේයත්තානම් පරිහරතෝ වචරෙන් තුනයි. එක පුජ්‍යලයේ අරමුණු කොටම ධාන 12යි. දැන් ඊළඟට පුජ්‍යලයන් 10 දෙනෙක් වෙන වෙනම අරගෙන එක එක්කෙනාට ධාන 12 12 පුරුදුනාට පස්සේ 10 දෙනාම එක්කාසු කරගෙන මගේ මේ කල්යාණ මිත්‍රයන් දස දෙනාම වෛරමෙත්වා ආදි වශයෙන් සිංහලෙන් හරි පාලි භාෂාවෙන් හරි තම කැමති වචනයකින් ඒ ධ්‍යාන බාටපත් වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ පුජ්‍යලය ගන්නේ. මධ්‍යස්ථ පුද්ගලයෙක් එක්කෙනෙක් අරගෙන ඔහු වෙත ධ්‍යාන 12ක් සමාදිනවා. නැවත දෙන්නෙක්, නැවත තුන් දෙනෙක්, ඕම 10 දෙනෙක් විතර ගන්නවා. 10 දෙනාටම මුලින් වගේම ධ්‍යාන එක එකනාට 12 බැගින් ලබාගෙන සමාපත්තිය සමාදිනවා. ඊළඟට තමයි සතුරු පුද්ගලයෙක් ඉන්නවා නම් ගන්නෙ. ඉතින් සතුරු පුද්ගලයාට මෙත් වැඩීමේදී සමාර්ථිතේ ගැටීම් ඇති වෙනවා. එහෙමනම් අර මුලින් සමාදුණු අර තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ වෙත මෛත්‍රී ධානය සමාදිනා නැවත සතුරු කුජලයට යොමු වෙන්නට ඕනේ. මේ උත්සාහ කිරීමේදී සතුරු කුජලයා කෙරෙහිද ධානය පිහිටුවා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියන තුන් දෙනා කෙරෙහි සමභාවයට එකලෙස ධ්‍යාන සමාපatti සමවදින්න පුළුවන් වුණාම මේකද කියනවා සීමා සම්බේධය කියලා. මේ සීමා සංවේදේ කළාට පස්සේ තමයි ඕදිසෝ අනෝදිසෝ කියලා ධ්‍යාන දිගට පවත්වන්න පුළුවන් වන්නේ. ඕදිසෝ අනෝදිසෝ ඕදිසෝ කියන සීමා කරමින් අනෝදිසෝ කියන සීමා නොකරමින්. එතකොට අනෝදිසෝ වශයෙන් සත්ව කොටාස පහක් තියෙනවා. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්ථභා පරියාපන්න. මේ එක එක වචනේ ඔක්කොම සත්‍යයයි තියෙන්නේ. ඒ නිසා අනෝදිසෝ ඒ හැර සබ්බා ඉත්තේ සම්මේ පුරිසා සීල සත්‍යං කොටස් දෙකකට බෙදුණා. සම්මේ අරියා සම්මේ අනරියා කොටස් දෙකකට බෙදුණා. සම්මේ දේවා සම්මේ මනුසා සම්මේ විනිපාතිකා කොටස් තුනකට බෙදුණා. මෙන්න මේම සත්ව කොටස් 12ට එක සත්ව කොටසක් අරමුණු කොට ධ්‍යාන 12 බැගින් සමවදිනවා. ධ්‍යාන 144ක්. දැන් මේ කියන තත්ත්වයේ පුරුදු වෙනකොට තමාගේ සිතේ පුදුමාකාර සංසිඳීමක් දකින්න පුළුවන්. මේ தත්ත්වය ලබාගත්තන් පස්සේ තමාගේ ධ්‍යාන සිතේ අහස ඉහළට ගන්නවා. අදිෂ්ඨාන කළ අහස ඉහළට ගන්නවා. මනුෂ්‍ය ලෝක ඉක්මවා දෙව්ලොව 6 බඹලෝ 16 අරූප ලෝක 4 මුදුන දක්වාම ඉහළට ගන්නවා. අපහසුාවක් නෑ. හේතුව මේකයි. දැන් මේ ධ්‍යාන බාට පමුණවාගත් උතුම් සමාධි ශක්තිය දසදිශාමයේ විහිදුවන්නට නම් ඉහළට යන්නට ඕනේ. නැත්නම් ඉහදෙන්නේ නැහැ. දැන් අපි නිදසුනක් වශයෙන් කියනවා නම් මේ ලංකාවේ සිටිනක් පින්තූර ගන්න ඕනේ නම් අහසට ගිහින් ගුවන් යානෙ පිළිගෙතේ පින්තූර ගන්න නැත්නම් වදින්නේ නැහනේ. ඒ වගේ තමයි ආසේ ඉඳගෙන මුළු සක්වල මර්මුණු කරගන්න අපට පුළුවන් වෙනවා. ඉෂ්ටල තමන් ඉන්න ස්ථානය සත්ත්ව කොට්ටාස 12ට. ඊළඟට තමන් ඉන්න ගමේ සත්ත්ව කොට්ටාස 12ට. තමන් ඉන්න නගරයේ සත්ත්ව කොට්ටාස 12ට. තමන් ඉන්නේ ලංකාද්වීපයේ සත්ව කොටාස 12ට. තමන් ජීවත් වෙන මේ ආසියාතික රටවල සත්ව කොටාස 12ට. තමන් ජීවත් වෙන මේ සක්වලේ සීළු සත්ව කොටාස 12ට අර වාගේ ඉහළ ඉඳගෙන මෛත්‍රී විස්පාරණය කරන්න ඕන පතුරවන්නට ඕන. ඒ වගේ තමයි දිශා වශයෙන්. ඉහළට හිත නංගගෙන නැගෙනහිර දිශාවේ අනන්ත ලෝක ධාතු වෙත ඒ මෛත්‍රී විහිදුවනවා සත්ව කොටාස 12ට. වගේම දකුණු දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට, නගරද අනු දිශාවට, දකුණු අනු දිශාවට, බටහිර අනු දිශාවට, උතුරු අනු දිශාවට, යට දිශාවට, උඩු දිශාවට කියන දිශා 10ටම වෙන වෙනම එක එක දිශාවකට 144 144 බැගින් ධ්‍යාන පවත්වනවා. දැන් ඉතින් යෝගාවචරයට ධ්‍යාන ක්‍රීඩාවක් වගේ මේ தත්ත්වයට ගත්තාම එම මෛත්‍රී ධානලාභයට පුදුමාකාර කායික මානසික සුවයක් විඳ ගන්නට පුළුවන් පෞද්ගලික වශයෙන්. ඊළඟ තමාගේ මේ මෛත්‍රී විස්පාරය ලෝකයට පැතිර යාම නිසා මුළු ලෝකයේම තමාට අනුකම්පා කරන ලෝකයක් බාටපත් වෙනවා. මේ කියන මෛත්‍රී භාවනාව ගැනනේ ඊළඟට ගන්නවා කරුණා භාවනාව. කරුණා භාවනාවේ මාතෘකාවත් මෙහෙමයි. කරුණා භාවනා වැඩිීමේදී අනුපිළිවෙල මේකයි. පළමුවෙන්ම වඩන්නට ඕනේ දුක්ඛිත සත්‍යයකටයි. ඒ කියන්නේ නොයෙක් ලෙඩවෝගෝලියෙන් පෙළෙන අසාධ්‍ය දුක්ඛිත කෙනෙකු දැකලා හෝ අහලා හෝ ඒ පුද්ගලයාට කරුණාව වඩන්නට ඕනේ. ඒ සඳහා එකම එක මාතෘකා වචනය ගන්න. දුක්ඛා මුච්ඡතු දුකම් නිදේවා කියන වචනේ. මේ වචනේම භාවිතා කරමින් ඒ දුක්ඛිත පුද්ගලයා කෙරෙහි ප්‍රථම ධානයේ දෙවෙනි තුන්වෙනි ධානයේ බැගින් ධාන තුනක් සමාදිනවා. තවත් දුක්ඛිතයෙක් ගන්නවා. මෙන්න දුක්ඛිතයන් 10 දෙනෙක් සොයා ගන්නවා සිටින්. ඒ විදිහට ඒ ඒ දුක්ඛිතයන් එක එකනා කරේ ධ්‍යාන තුනක් තුනක් බැගින් වඩනවා. ඊළඟට ගන්නේ සමාත සම්භාවනීය හිතවන්තේ. ඊළඟට ගන්නේ මධ්‍යස්ථේ. ඊළඟට ගන්නේ සතර කුජලේ. මෙන්න මෙහෙම දුක්ඛිතයාය සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියන හතර දෙනා වෙත මේ කරුණාව අර්පණාභාට පමනවා ගන්නවා. ඒක අපහසු වෙන්නේ නැහැ. ඒකෙත් අර වගේම පුද්ගලයන් 10 දෙනෙක් විතර වෙන වෙනම අරගෙන වඩලා ඊට පස්සේ තමයි සීළු සත්වෝ සීළු ප්‍රාණීහු ආදි වශයෙන් ඈතට මේක මුදවන්න සමත් වෙන්නේ. ඒකෙත් අර දිශා වශයෙන් මුළු ලෝකේට අනන්ත ලෝක ධාතුවට කරුණා විහිදුවන්ට නම් හිත හිරට ගන්න ඕනේ. භවග්නේ දක්වා හිත හිරට අරගෙන ඒ කරුණා ධානය විස්පාරණය කරන්න ඕනේ. මෙලෙස තියෙන්නේ අර මෛත්‍රී භාවනාවට මාතෘකා පද හතරයි මේකට එකක් බැගින් පමණයි ඊළාට මුදිතා භාවනාව මුදිතා භාවනාවේ වෙනස තියෙන්නේ අරමුණු තුලින් වශයෙන් පළමුවට ගන්නේ සුඛිත මුදිත පුජ්‍යලේ ඒ කියන්නේ තමාට හිතවත් තමා ගැන හොඳට දන්න එවාගෙම හැම සම්ප්‍රත්‍යයකින්ම ආඩ්‍ය එක්තරා සුපිත මුදිත කෙනෙක් තම අරමුණු කරන්න ඕන. මොකද දෙවෙනි කෙනෙකුට තමයි එකපාරටම මුදිතාව පිහිටවා ගන්න පුළුවන්. ඊළඟට තමයි තමාගේ සම්භාවනීය හිතවන්තයෙක් ගන්න. ඊළඟට මධ්‍යස්ථයෙක්, ඊළඟට අහිතවන්තයෙක්. දැන් තමාගේ හිතවත් කෙනෙක් ඉන්නවා බොහෝම ධන ධාන්‍ය තියෙන, යසෝසුරු තියෙන, සැප සම්පත් තියෙන, නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා. හොඳට සේවා කරනවා හොඳට යහපත් ජීවිතයක් ගෙවනවා ඒ පුද්ගලයාගේ සම්පත් දැකලා තමන් මුදිතා වශයෙන් වඩන්නේ ඒක මාත්‍රිකාවක් කියලයි ඒ මොනවාද යථාලද්ද සම්ප්‍රත්‍යතෝ මා විගච්ඡතු යථාලද්ද සම්ප්‍රත්‍යතෝ මා විගච්ඡතු කියන්නේ ලබ සැපතුන් නොපිරිනේවා ඒක මේ මෞපියන්ගේ සිතේ පහළ වෙනවානේ දැන් මෞපියන්ගේ සිතේ තමන්ගේ දරුවෙකු ලෙඩ වුණා නම් අසනීප වුණා නම් පුදුම කරුණාවක් ඒ දරුවා කෙරෙහි ඇති වෙනවා දරුවන් හොඳට සුඛිත මුදිතව දැනුමින් දිනු වෙලා අධ්‍යාපනයෙන් දිනු වෙලා රූපයෙන් දිනු වෙලා යසයිස්වරයෙන් දිනු වෙලා තරුණ වාසයේ ඉන්නකොට දකුණකොට දෙමාපියන් හිතේ තියෙන පරම මුදිතාවක්. මේ දරුවන්ගේ සම්පත් වලින් කවදාකවත් වෙනස් නොවේවා කියන මේ ආමෝදනයක් තමයි මේ දරුවන් කෙරේ දෙමාපියන්ගේ තියෙන්නේ. අන්න ඒ වගේ තමාට හිතමනාප වූ ඒ සම්භාවනීය කියන්නේ යසයිස්වාරියෙන් උසස් බාටපත් වූ කෙනෙකු අරමුණු කොටගෙන මුදිතාව ධ්‍යාන තුනක් බාට වඩනවා. ඊළඟට තමාගේ තවත් ඒ වගේ කෙනෙක් මේන යසයිස්වාරිය ඇති කීප දෙනෙක් වෙන වෙනම අරගෙන ඒ ඒ අයට ධ්‍යාන තුනක් තුනක් බැගින් සමාදිනවා. ඊළඟට තමයි සම්භාවනීය හිතවන්තයෙක් ගන්නේ. ඊළඟට මධ්‍යස්ථේක අරගෙනද මධ්‍යස්ථයන් එක්කෙනා දෙන්න තුන් දෙනා ආදි වශයෙන් අරගෙන වෙන වෙනම ධ්‍යාන තුන බැවින් සමාදිනවා. ඊළඟ සතුරු පුද්ගලයා වෙතත් මේ මුදිතාව පවත්වනවා. යම් මේකෙන් සතුරු පුද්ගලයාට මුදිතා වඩන්න අපහසු නම් පළමුව මුදිතා ධ්‍යාන උපදවාගත්ත කෙනෙකුට ධ්‍යාන සමයදලක් අය බලන්නට ඕන. හැබැයි මෛත්‍රී භාවනාව තුළින් සතුරු පුද්ගලයා කෙනේ මෛත්‍රිය වඩන්න පුරුදු පස්සේ දැන් මේ බාධාවල් එන්නේ නැහැ. ඊළඟ තමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණය. උපේක්ෂා බ්‍රහ්ම විහරණයේදී තනිකර අනිත් තුන වඩන් තිස්න උපේක්ෂා ධානය වැඩෙන්නේ මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි තුනේ ධාන තුනක් තුනක් බැගින් ලබාගත් කෙනෙකුට පමණයි උපේක්ෂා බ්‍රහ්ම වේරණියෙන් ධාන ලැබෙන්නේ උපේක්ෂා බ්‍රහ්ම වේරණියෙන් ලැබෙන්නේ රූපාවචර චතුර්ථ ඥානෙ පමණයි වෙන ධාන ලැබෙන්නේ හේතුව උපේක්ෂා බ්‍රහ්ම වේරණියෙහි සමාධිය උපේක්ෂා ඒකාග්‍රතාව සහිතයි උපේක්ෂා වේදනාවෙන් මිසක් සෝමනස්ස වේදනාවෙන් ධාන බවට යන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහරණී. ඒ නිසා චතුර්ථ ධානයේ තියෙන උපේක්ෂා ඒකාග්‍රත අංග දෙකනේ ඒ නිසා චතුර්ථ ධාන අර්පණා ප්‍රමණය උපේක්ෂා බ්‍රහ්ම විහරණීට. ඉතින් ඒ වඩන කැමති කෙනෙක් ඵලමේ මෛත්‍රී ධානයේ ධාන තුනට සමාදින්න ඕනේ. ඊළඟට කරුණා ධාන තුනට ඊළඟට මුදිතා ධාන තුනට සම්බන්ධයි උපේක්ෂා වඩන්න. උපේක්ෂා වැඩි වීමේදී මුලින්ම ගනු ලබන්නේ මධ්‍යස්ථ පුද්ගලෙක්. එසේ මධ්‍යස්ථ පුද්ගලයෙකු ගනු ලැබෙන්නේ පළමුව උපේක්ෂාව පිළිපුවා ගන්න ලේසි නිසායි. කල්ැතේ මෙනෙහි කරනවා මං කොච්චර මෛත්‍රී භාවනා කළත් මගේ මෛත්‍රී නිසා අන් අය සැපවත් වෙනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම නිසායි සැප දුක් විඳින්නේ. මං කොච්චර කරුණාව වැඩුවත් අන් අය දුකින් මිදෙනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම අනුවයි දුකින් මිදෙන්නේ සැපවත් වෙන්නේ. එවාගේ මං කොච්චර මුදිතා වැඩුවත් අන් අය ලද සපතෙන් නොපිරී සිටින්නේ එනිසා ඒ හැමදෙනාම ලද සම්පත් වලින් රැඳී සිටින්නේ හෝ පිරිහෙන්නේ තමා කරගන්න කුසල කුසල කර්ම උඩයි මේ නිසා කම්මස්සකා සම්බේසත්තා සීල සත්වෝ කර්මයේ සොකීය කොටත් හෝය කියලා කර්මයේ සොකීය කොට ඇති බව ආවර්ජනා කරනවා. එසේ ආවර්ජනා කරගෙනයි ඒ වචනේම ගන්නවා භාවනාවට. කම්මස්සකා. එක්තනකොට නම් කම්මස්සකෝ මධ්‍යස්ථයක කුද්ධලේ කරගෙන ඒසෝ පුද්ගලෝ කම්මස්සකෝ කම්මස්සකෝ කම්මස්සකෝ කර්මයේ සොකේ කොට ඇත්තේ කර්මයේ සොකේ කොට ඇත්තේ කියන මේ වචනෙම පුරුදු කරනවා ඒ වචනේ භාවිතා කරගෙන යනකොට දැන් මෙත්තා කර්ම මුදිතා තුනේ තුන්වෙනි ධානය ලබාගෙන හිටිය නිසා තුන් අනතුරුව උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන අර්පණාව සමාධිගත වෙනවා එක ධානයයි ඉතින් ඒකම ධානය ඊළඟට වශයෙන් බාට පමුණවා ගන්නවා වශීබාට පමුණවාගෙන තමාගේ හිතවන්තයාටත් ඊළඟට අහිතවන්තයාටත් අර වගේ මෛත්‍රී ධ්‍යාන සමාධි කරුණා උපේක්ෂා ධ්‍යාන සමාදිනවා. මෙසේ උපේක්ෂා ධ්‍යාන පුරුදු වෙලා අර දිශාපරණයට වෙනවා. හිත ඉහළට අරගෙන නැත අර සත්ව කොටාස 12ට වෙන වෙනම වඩලා දිශා 10ට වෙන වෙනම වඩනවා. මෙන්න මේන උපේක්ෂා බ්‍රහ්ම විහරණය වැඩි යුතු වෙනවා. ඊළඟට සලකා බලන්නට ඕනේ මෛත්‍රී භාවනාවත සමීපම සමීප සතුරා හාගයයි. දූරම දූර සතුරා ද්වේෂයයි. නිසා ද්වේෂය ගැන භය වෙන දෙයක් නෑ ද්වේෂය ඈතින් එක්කන. රාගය තමයි සමීප. නිසා රාගයෙන් ප්‍රේසම් වෙමින් මෛත්‍රිය වැඩි යුතුයි. කරුණාවට දුරින්මින් සතුරා හිංසාව. සමීපම සතුරා ශෝකය. සමීප සතුරා වන ශෝකයෙන් ප්‍රවේශම් වෙමින් කරුණාව වඩන්නට ඕනේ. මුදිතාවට දුරින් එන්නේ සතුරා අරතිය ඊර්ෂ්‍යාව සමීප සතුරා අනුවම කනේ දේහසිත සෝමනස්ය ඇති කර ගැනීම දේහසිත සෝමනස්ය කියන්නේ ආසාවෙන් සතුටු වීම ආසාවෙන් සතුටු නම් මුදිතාව නෙමෙයි ඒක සමීප සතුරා ඒන් ප්‍රවේශම් වෙමින් මුදිතාව වඩන්නට ඕනේ උපේක්ෂාවට සමීපම සමී දුරස්තම සතුරා තමයි රාගය ද්වේෂය රාගය ද්වේෂය දුරස්තයි නම සමීප සතරේ තියෙනවා අඥාන උපේක්ෂාව. අඥාන උපේක්ෂාව කියන්නේ සතුටින් ගන්න අරමුණ වලදී නුවණින් කල්පනා නොකොට මධ්‍යස්ථ වෙන සිරිතක් තියෙනවා. ඒක අඥාන උපේක්ෂාව මේ උපේක්ඛා බ්‍රහ්ම වේරණයට සමීප සතුරයි බාධාවයි. ඒ නුවණින් කල්පනා කොට දැන ඉන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් පූජු කරන ලද මේ සූදානම් විහරණයේ හේතු කොට යන්නේ ඒ මහෝත්තමයන් වහන්සේලා දෙවියන්ට ප්‍රියයි මිනිසයන්ට ප්‍රියයි දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව වින්ද එවගේ වසවිස අවියාවද ගිනි විපත් වලින් වැළකුණ වහවහා චිත්ත ඒකාග්‍රතාවයතෝ කටයුතු කළා මුළු ජීවිතේම ලොවට ප්‍රසන්න ජීවිත බවට පමුණවාගෙන ජීවත් වුණා. වාසලා සමයේතම එළඹ සිටි සිහිනුවණින් ගත කළා. එවාගෙම තමන් වහන්සේලා ඒ බුද්ධත්වයට පසේ බුද්ධත්වයට අරහත්ත්වයටපත් වීමට කලින් ආත්මාවලදී බ්‍රහ්ම ලෝකෝත්පත්තියට අනන්ත ජාතවලපත් වුණා බ්‍රහ්ම විහරණය වැඩිමෙන් අවසාන වශයෙන් තමන් වහන්සේලා ඒ බ්‍රහ්ම විහරණය හේතු කොටගෙන බලාපොරොත්තු අධිගම බෝධි වලින් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. බෞද්ධ අබෞද්ධ කාට නමුත් මේ ගුණාංග පහ හරියට පුරුදු කරගන්න ලැබුණා නම් මේ ආනිසංස විශේෂ සියල්ලම 100% සාක්ෂාත් කරගන්න පුළුවන්. එනිසා අපි කමිටි සෑමදාම සැපෙන් ජීවත් වෙන්න, සැපෙන් මුදා ගන්න, සැපෙන් අවදි වෙන්න, නපුරු සීන නොදකින්න, දෙවියන්ගේ, මිනිසයන්ගේ ප්‍රසාදය දිනා ගන්න, විපත්ති වලින් වැළකී සිටින්ට එවැගේම සිතේ සංසුම් බවකින් ජීවත් වෙන්න සිතේ සමාධියකින් ජීවත් වෙන්න එවැගේම ලෝක ප්‍රේමනාපව ජීවත් වෙන්න සියල්ලම සාක්ෂාත් කරගන්න මෙලොව වශයෙන් පුළුවන් වෙනවා මේ සූදාම විහරණයෙන් පුරුදු කර ගැනීම. එපමණක් නෙමෙයි අප ජීවත් වෙන්නේ මේ ලෝකයේට, අවට පරිසරයට, රටට, ගමට, ජනතාවට උදාන ලෞකික ලෝකෝත්තර සෙනසුමක් සලසා දීමට හැකි එකම මාර්ගය මේ සූදානම් විහරණය පුරුදු කිරීමයි. එනිසා අපි ඊටාම කරුණාවෙන් සලකා බලන්නට ඕනේ. තමන් සැලසේගෙන මෙව සුවපත් කරන පිණිස අත්‍යවශ්‍ය පිළිවෙත් මඟ මේ සූදානම් විහරණයයි. එනිසා සෑම දවසේම මේ අවධියකම් පටන් නිින්දට යනතුරු මේ ගුණාංග අපි ප්‍රායෝගික වශයෙන් පුරුදු කරගන්න අදිෂ්ඨාන කරගනිමු. එවාගේම උදේ පාන්දර අවදි වෙනකොටම තමා සිහිනුවණින් ආවර්ජනා කරගන්න අමාද මෛත්‍රී භාවනාවෙන් ගත කරන්නට ඕනේ. සෑම ඉරියව්කම මෛත්‍රී භාවනාව වඩමින් දවසේ කටයුතු යෙදෙනවා. තමාගේ දෛනික කටයුතු වලදීද මෛත්‍රී භාවනාව පවත්වන්න පුළුවන්. කරුණා භාවනාව අදිෂ්ඨාන කරගන්න දාසේ ඒ මුළු දවසේම පවත්වනවා. එසේ මුදිතාව උපේක්ෂාව මේ ගුණාංග එකින් එකට දාසෙන් දාස පුරුදු කරගෙන යාමේදී තමාට වැඩිම විවේක ගන්න ලැබුණ අවස්ථාවකදී සතියක් දෙකක් හරිය මේ භාවනාවෙන් ධ්‍යාන බාට අර්පණා බාට අපට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ සඳහා අපි විශේෂයෙන් මේ බුලර පොහොය දවසේ අදිෂ්ඨාන සබා ගනිමු. අද මේ අවස්ථාව වෙනකොට අප විසින් උතුම් සීලස්කන්ධයක් ආරක්ෂා කරගත්ත උපෝසත දවසේදී එවැගේම නිත්‍ය සීල උපෝසත සීලාදී උසස් කුල ආරක්ෂා කර ගැනීමෙන් හා දාස පුරා තුන්දර සංවර කරගෙන ආගමානුකූලව ජීවිතය ගත කර ගැනීම මේ අවස්ථාවේ පැයක් පමණ කාලය තිස්සේ සූදාම විහරණය සම්බන්ධ දහම් කතාවකට සවන් දීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංස වේවා මේ කුසල සම්භාර ධර්මයේ පරිලෝසපත් ඥාතීන්ට ජීවත් වෙන ඥාතීන්ට ආරක්ෂක දිවි රාජ මණ්ඩලයට හිතාහිතන දහ සෑම සත්නෙතද නවේ ලෝතුරා සම්පත් පිණිස වේවා අද දේශකයන්ෝ අරයතම්ම හිමි ඔබ මේ එක්ව සිටින්නේ රාජරට සේවයේ සමග රාත්‍රී ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න සාහෝකතර කඩන වඩුවදී